හොඳයි. එහෙනම් අපේ අද දවසේ ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. බුද්ධික මහත්තයා එහෙනම් දැන් මේක මෙතනින් නවත්තන නිසා එහෙමනම් හාමුදුරුවන්ගේ ලිපිනයයි දුරකථන අංකයයි ගිණුම් අංකයයි එහෙමනම් ධම්මයාත්‍රා ගෲප් එකට දාමු නේද? ආ දැන් chat box එකේ දාලා තියෙනවා. මේකෙන් බලා ගන්න පුළුවන් අය මේකෙන් බලා ගන්න. මම හිතන්නේ අපි දැන් මේක නැවැත්තුවාම මේක මැකිලා යනවා ඇති. ඒක කොපි කරගන්න වෙයි හඳුරා. අවශ්‍යයි ඔහොමම මේ ෆොටෝ එකක් ගහ ගන්නකෝ මේ කැමරාවෙන්. ඊට පස්සේ ධම්ම යාත්‍රා ගෲප් එකටත් ඒක දාන්න. හොඳයි. අවසරයි. එතමනම් අද ධර්ම සාකච්ඡාව අපි මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසෙත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ පින්වත් පිරිස සම්බන්ධ වෙලා අද අපි ප්‍රකීර්ණක චෛතසිකවල අවසාන චෛතසික දෙක ගැන කතා කළේ. ඒ පිළිබඳව හුඟක් ගැඹුරු කාරණා කතා කළා. ඒ සම්බන්ධව වගේම තවත් කරුණු පිළිබඳව බොහෝ ප්‍රායෝගික ප්‍රශ්න වගේම න්‍යායාත්මක ප්‍රශ්නත් අද විමසුවා. ඉතින් ඒක එකත් අපි හැමෝගෙම දැනුම වර්ධනය කරගන්නත් ප්‍රඥාව අවදි කරගන්නත් උපකාර වෙනවා. ඔබ අප සියලු දෙනාම එකතු වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ජනිත කරගත් මේ සියලු කුසල් ලෝ සසුන් රක්නා දෙවියෝත් සතුටින් අනුමෝදන් වෙත්වා සියලු සත්වයෝ සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාටමත් ඔබ අප සියලු දිනාටමත් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කරමින් සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සපයමින් ඔබ වහන්සේ මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.